ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අතරගල්ලෑව සිත සුවසෙවන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද බටතුල කෝලිත ස්වාමින් වහන්සේ අපි ස්වාමින් වහන්සේට මේ අවස්ථාවේ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 නිරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ශ්‍රාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුඛං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්භං ආමබන්ති සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොංකදං ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා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 ජිතංච රක්කේ අනිවේසනෝ සියාතේති සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනි අද මේ පින්වතුන් විශාල පිරිසක් එකතු පැහැදු වෙලා ලංකා වාසී විශාල පිරිසක් මේ ධර්ම දේශනාවට මේ මොහොතේ එකතු පැහැදු වෙලා විශාල පිරිසක් මේ ධර්ම දේශනාව පිණිස දායකත්වයේ බාර අරගෙන මේ ආකාරයට සත්පුරුෂ ධර්ම හදසංතානිය තුල තමන්ගේ හිතේ දියුණු වෙන ආකාරයට පෙළ ගැහිලා මේ මොහොතේ tempත් වෙලා සිටින්නේ ලෝකේ පහළ වෙන ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන් වහන්සේගේ පිහිට උපකාර සොයාගෙන යන ගමනේදී එතකොට පින්වත්නි අපි මේ ජීවිතයේදී යම්කිසි ශාස්ත්‍රූන් වහන්සේ නමක් අපි සරණ යන්නේ යම්කිසි අරමුණක් ඇතුවයි. ඒ කියන්නේ අපේ යම්කිසි බලාපොරොත්තුවක් තියෙනවා ඒ ශාස්ත්‍රූන් වහන්සේ සරණ ගිහිල්ලා අපිට මේ දේ සිද්ධ වෙයි කියන බලාපොරොත්තුව තියෙනවා. බෞද්ධකම කියන්නේ ඒකයි. බෞද්ධකම තුළින් සිද්ධ වෙන්නේ අපි මේ ලෝකේ පහළ වෙන ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි අපි සරණ ගිහිල්ලා ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේ සෙවනේ ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේගේ වෛරුපාසනේ අපි මේ ලෝකයෙන් අපිට ලබන්න තියෙන උත්තරීතර සැනසෙල්ල දක්වාම අපි පියමනින ගමනේ තමයි අද මේ දිනේ පසු වෙන්නේ. ඒක නිසා අපි මේ අවස්ථාව සාරාණීය අවස්ථාවක් බවට පත් කරගන්නට අපි මාතෘකා ස්ථානයේ තබාගත් මේ ගාථා රත්ණයෙන් තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සම්මා සම්බුද්ධ සර්වක රාජෝත්තමයන් වහන්සේ විසින් අපිට පෙන්වලා දුන්නේ අපි ඥානවන්ත පුජ්‍යලයක් වශයෙන් මේ ලෝකෙට ඉපදුණු ඥානවන්ත පුජ්‍යලයක් වශයෙන් අපි දිගින් දිගට කරගෙන යා යුතු වැඩපිළිවෙල සම්බන්ධවයි මේ ගාථාවේ සඳහන් වෙන්නේ. දීර්ඝ සංසාරයේ පින්වත්නි අපි මේ විදියට සසර ගමන මිනිස් වෙලා ඉපදිලා විවිධාකාර කටයුතු කරමින් අපි ජීවිත ගත කරා. නමුත් ඒ එක ජීවිතයක්වත් අපිට ශක්තිය උනේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනු ලබන උත්තරීතර සැනසෙල්ල දක්වා යන්නට අපේ හද సంతානය තුළ ශක්තියක් දිනු කරගන්නට ඒ ජීවිත අපිට උපනිශ්‍රය වුණේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා අපේ මේ ගෙවෙන ජීවිතයක නිවැරදි දර්ශනයෙන් යුක්තව ජීවත් වුණොත් ඒ ජීවිතය තුළින් මතුවෙන ශක්තිය මතුමත්යේ සැපේ පිණිසත් ලෞකික සැපේ පිණිසත් ලෝකෝත්තර සැපේවන නිර්වාණ ධාතු අවබෝධය පිණිසත් අපිට ප්‍රත්‍ය ශක්තියක් බවට පත්වෙන ආකාරයට අපේ ජීවිතය ගත කරගන්න ආකාරය ලෝතර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා. එන්නේ දේශනා කරපු මාර්ගය තමයි මේ ගාථාවෙන් සඳහන් වෙන්නේ. මේ ගාථාවේ තියෙන අදහස අපි කෙටියෙන් නමුත් විමසලා බැලුවොත් පළවෙනි වශයෙන් සඳහන් වෙන්නේ කුම්භෝපමං කාය මිමං විදිත්වා. ඒ කියන්නේ පින්වත්නි අපි දීර්ඝ සංසාරයේ උත්සාහ කරේ අපේ මේ කය සැනසෙල්ලටපත් කරලා කයේ ඇතිවෙන දුක් පීඩා නිවලා දාලා කය පරිපූර්ණත්වයක් දක්වා රැගෙන යන්නට අපි උත්සාහයක නිරත වුණා. නව දීර්ඝ සංසාරේ කවදාවත් අපිට ඒ උත්සාහය සඵල කරගන්නට බැරි වුණා. මේ කයේ තියෙන දුක් පීඩා කොයිතරම් අපේ නිවන්ට හැදුවත් මේ කය අපි කොයිතරම් පරිපූර්ණත්වයට පත් කරගන්නට හැදුවත් අපේ ওই උත්සාහය අපි નિરර්ථක වෙලා අපි යම් තැනකදී මේ කය ඇතහැරලා දාලා තව භවයකට යන්න අපිට සිද්ධ වුණා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා මේ කය පිළිබඳව අපි හිතන්න ඕන පිළිවෙල. මේ කය බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ බිඳෙන මැටි බඳුනකට උපමා කරලා සලකන්නට කියලා. බිඳෙන මැටි වාදනයක් කිව්වහම අපි උපමා කරලා සලකනකොට මේ මැටි වාදනයේ ස්වභාවය තමයි කුඹල් කරුව අතරිනුත් මේ මැටි වාදනයේ හදනකොට විනාශ වෙන්න පුළුවන් පැත්තකට යන්නට පුළුවන් මේ විදිහට ඒ මැටි භාජනයේ පුළුස්සම වෙලාවෙදිත් පෝරණයේදිත් කැඩිලා බිඳලා යන්නට පුළුවන් ඒ වගේ වෙළඳ පොලේදී කැඩෙන්න බිඳෙන්න පුළුවන් වෙළඳ පොලේ ඉඳලා අපි ගෙදර ගේනකොටත් කැඩෙන්න පුළුවන් ගෙදර ගෙනලා පරිහරණය කරනකොට කැඩෙන්නට පුළුවන් සමහර මැටි භාජන තියෙනවා પરම්පරා ගණනාවක් අපි ප්‍රෝජන ගන්න ඒ වගේ තමයි අපේ ජීවිතයකුත්. සමහර අවස්ථාවල අපි මව් කුසේදී කලල රූපය විනාශ වෙලා යන්න පුළුවන්. සමහර අවස්ථාවලදී මෙලොවට බිහි වෙනකොට අපි නැති වෙන්නට පුළුවන්. මෙන්න මේ විදිහට අපේ ජීවිතයත් මැටි භාජනයක් වාගේ කොයි වෙලේ කොයි මොහොතේ නැති වෙලා යනවද කියන එක අපිට කියන්නට බෑ. ඒකේ ස්වභාවය එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මෙන්න මේ මැටි භාජනයකින් ප්‍රයෝජන ගන්න වාගේ මේ ශරීරයෙන් ප්‍රයෝජන ගන්නට කියලා. එතකොට මැටි භාජනයෙන් අපි ඒක බොහොම පරිශ්‍රමෙන් තමයි වැඩ කරගන්නේ. ඒක අපි ආහාරය සකස් කරත් වහාම හොදලා තියලා පිරිසිදු තැනක තියලා පරිස්සම් ඇති තැනක අපි ඒක තියන්නේ. එන්නේ විදියට අපේ මේ ශරීරයත් අපේ ප්‍රයෝජන ගන්නකොට ලෙඩ දුක් අපිට හැදෙන්නේ නැති පිළිවෙලට සුදුසු ඉරියාපත අපි ඒව පරිහරණය කරමින් සුදුසු ආහාර පරිහරණය කරමින් අපේ ජීවිතයේ ගොඩාක් කල් පවතින්න පුළුවන් විදිහට අපේ ශරීරය පවත්ව ගන්නට අපි උත්සාහවන්ත වෙන්න ඕන. ඉතින් දීර්ඝ සංසාරයේ අපි හැදුවේ ශරීරය හදන්නට බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒක නෙමෙයි අපි කරන්න ඕන දේ. ඒක નિરර්ථක උත්සාහයක් අපිට සඵල කරගන්න බැරි උත්සාහයක්. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ පරිපූර්ණත්වයක් දක්වාම ගොඩනගන්නට පුළුවන් දෙයක් අපි ගොඩනගා ගන්නටයි. මොකද්ද පින්වත්නි පරිපූර්ණත්වයක් දක්වා අපි ගොඩනගන්න පුළුවන් දේ? ඒක තමයි අපේ හිත. අපේ හිත තමයි භවයෙන් භවයට භවයෙන් භවයට හිතේ ශක්තිය ගොඩනගන්නට පුළුවන්. අන්නේ ශක්තිය තමයි දිගින් දිගට දියුණු කරලා අපි ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ ධාතුව අවබෝධය දක්වාම අපිට ශක්තිය සලසලා දෙන්නේ. එතකොට හිත හදන වැඩපිළිවෙල තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ. දැන් මේ පින්වතුන් මේ අවසාන කාලයක් මුළුල්ලේම ඒ හිත හදන වැඩපිළිවෙලේ ගොඩාක් වැඩ කරගෙන සාසනික වශයෙන් සෙනසුන් දිනු කරන්ට උපකාර කරලා ස්වාමින් වහන්සේලාට උපකාර කරලා මේ අවස්ථාන සමයේදීත් ඒ වැඩපිළිවෙලයි අපි කරගෙන යන්නේ. එතකොට මේ වැඩපිළිවෙල කරගෙන යද්දී බුදුරජාණන් වහන්සේ අපිට මේ ගාථාවෙන් පෙන්වලා දෙන්නේ පළවෙනි වශයෙන් අපි කරන්න ඕන දෙයක් තමයි නගරූපමං චිත්ත මිදං තපෙත්වා. නගරයක් උපමා කරගෙන අපේ හිත රැක ගන්නට ඕනේ. ඇයි හිත රැකගන්නේ පින්වත්නි? දීර්ඝ සංසාරේ අපි බොහෝම අමාරුවෙන් අපේ දිව හිතේ දියුණු කරගත්ත දේවල් ටිකක් තියෙනවා. මොනවද අපේ හිතේ දියුණු කරගත්ත දේවල් ටික? බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මේ බුද්ධ ශාසනයක අපි යන්නේ අපි හිත නිවාගෙන අපි සැනසීගෙන උත්තරීතර නිවීම දක්වා යන ගමනක්. ඒ නිවීම දක්වා යන ගමනේදී නිවීම හිත නිවාගන්ට ජීවිතය සනසවා ගන්නට උපකාර කරන ධර්ම අපේ හිතේ සංසාර ගමනේ අපි දියුණු කරගෙන තියෙනවා. ඒ දියුණු කරගත්ත දේවල් අපි තේරුම් ගන්නට ඕන. ඒවා විනාශ වෙන්න දෙන්න හොඳ නෑ මේ භවයේ. යම් යම් ක්ලේශ ධර්මයන් ඇවිල්ලා ඒක හේරම අපිට විනාශ වෙලා යනවා. ඒක නිසා නගරයක් රකින්න වාගේ හිත රැක ගන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිතේ තියෙන වටිනා වටිනා දේවල් ටිකක් මොනවද වටිනා දේවල් ටික පළවෙනි දේ තමයි තමන්ගේ අවංකකම කියන දේ හිතේ තියෙනවා. ඒ අවංකකමත් එක්ක දිනු වෙන ධර්ම ටිකක් තියෙනවා. මොනවද? දන් දෙන එක හොඳයි කියලා දකින එක මහා අමාරුවෙන් දිනු කරගත්ත දෙයක්. ඒක නිසා අපි පුළුවන් තරම් අපි කාට හරි දෙයක් දෙන එක අපි පුරුදු කරගන්නට උත්සාහ කරන්න ඕන දීලා සතුටු වෙන්නට ඕන. ඊළඟ දේ තමයි ගුණයක් ගුණයක් අභියස ගුණයකට ගරු කරමින් දෙන එක. ඒවා අපි අමාරුවෙන් කරගත්ත දේවල්. ඊළඟ දේ තමයි වැඩිහිටියෝ මව්පියෝ ගුරුවරුන්ගෙන් හොඳ හිතෙන් එන ආශිර්වාදය අපිට තියෙන එකම ආරක්ෂක පෞර වශයෙන් අපි තේරුම් ගත්ත දේ. එතකොට වැඩිහිටියෝ ගුරුවරුන්ගෙන් ආශිර්වාද එන පිළිවෙත මනා පිළිවෙත අපි තව තවත් අපේ ජීවිතය දියුණු කරගන්නට අපි උත්සාහවන්ත වෙන්නට ඕන. ඊළඟ දේ තමයි අම්මා තාත්තා අපිට මේ ලෝකේ ඉන්නවා කියන විශ්වාසය පිළිගැනීම. ඒ පිළිගැනීම බොහෝම අමාරුවෙන් අපි දියුණු කරගත්තේ. ඒතර මව්පිය දෙපළක් ඉන්නවා කියන විශ්වාසය නිසා අපි හොඳට යුතුයකම් ඉටු කරලා අපි ගොඩාක් පුණ්‍ය ධර්ම රාශියක් අපේ ජීවිතේ දියුණු කරගන්නවා. ඒ වගේ මේ විදිහට පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙනවා උන්වහන්සේ මේ ලෝකෙන් ඈතර වෙන ප්‍රතිපදාව අපිට කියලා දෙනවා කියන මේ දැක්ම. ඒක නිසා බුදුරජාණන් වහන්සේට ගෞරව කරන ධර්මයට ගෞරව කරන මහා සංඝරත්නයට ගෞරව කරන හිත අපි වෙනස් වෙන්නට නොදී විවිධාකාර උපක්‍රමාවත් ඒවෙන් අපි විනාශ වෙන්න නොදී අපේ තියෙන හැඟීම අපේ තියෙන විශ්වාසය අපි තව තව දියුණු කරගන්නට අපි තව උත්සාහවන්ත වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට අපේ හිතේ තියෙන වටිනා වටිනා දේවල් ටික. ඒ වටිනා වටිනා දේවල් පින්වත්නි විනාශ වෙන්නට එන අවස්ථාවල් තියෙනවා. ඒ අවස්ථාවල් තුළදී අපි බොහෝම පරිස්සමෙන් අපේ හිතේ තියෙන වටිනාම දේවල් ටික පරිස්සම් කරගන්නට ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ නගරයක් උපමා කරගෙන හිත රැක ගන්නට වාගේ ඊළඟට හිත රැකගෙන අවස්ථාවල් තුලදී අපේ හිතේ තියෙන වටිනා දේවල් අපි දිනු කරගන්නකොට ඒවා විනාශයට පත් කරන්ට එන ක්ලේශ ධර්මියෝ තියෙනවා. ඒ ක්ලේශ ධර්මයන්ට මොකද්ද කරන්න කිව්වේ? ඒ මාර සේනාවට ඒ කියන්නේ නගරූපමං චිත්තමිදං තපෙත්වා ඊළඟට පහර දෙන්න කිව්වා ඒ මාර සේනාවට ප්‍රඥාව නැමැති ආයුධයෙන් ඒ මාර සේනාවට පහර දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ. එතන පින්වත්නි අපි කල්පනා කරන්නට ඕනේ ඒ පහර දීම තුලින් අපිට මොකක්ද අපිට ලැබෙන විමුක්තිය කියන දේ. පින්වත්නි අපි යන්නේ අපේ හිතේ තියෙන නිවීමක් සොයාගෙන තමයි අපි යන්නේ. නිවීමක් සොයාගෙන යනවා කියන්නේ එහෙනම් අපි ඉන්නේ රත් වීමකයි අපි ඉන්නේ. මොකක්ද අපිට තියෙන රත් වීම? අපි හැමතිස්සෙම රාගයෙන් අපේ හිත රත් වෙනවා. ද්වේෂයෙන් අපේ හිත රත් වෙනවා. ඒ රත් වෙන්නේ ඇයි? අපේ හිතේ තියෙන මෝහය නිසා. එහෙනම් මෝහය කියන්නේ මොකක්ද පින්වත්නි? බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ අපි සංසාර ගමනේදී සත්‍ය වශයෙන්ම අපි විඳින්න මනසින් විඳින්න පුළුවන් සැපයක නෙමෙයි අපි ඉන්නේ කියන එකයි. මනසින් විඳින්න පුළුවන් සැපයක නෙමෙයි කියන්නේ අපි හැමතිස්සෙම මනස සතුටු වෙන්නේ කොහොමද? මනස සතුටු වෙන්නේ ඇහින් රූපයක් දැකලා ඒ රූපය නැවත නැවත සිහිපත් කරමින් අරමුණක් වශයෙන් අරගෙන ඒ සංඥා මනසිකාරය තුලින් මනස සැපවත් වෙනවා. දිවෙන් රසයක් විඳලා ඒ රසය සංඥාවක් වශයෙන් අරගෙන ඒ රස සංඥාව මනසිකාරය තුලින් මනස සතුටු වෙනවා. මේ විදිහට පංචද්වාරයන් ආවර්ජනය කරමින් මනසේ තියෙන සතුටක් තමයි හැමතිස්සෙම අපිට තියෙන්නේ. නමුත් අපි මේ මනසෙන් සතුට වෙන වෙලාවේදී දිවේ තියෙන රසය ඇත්තටම නැති වෙලා ගිහිල්ලා නැවත නූපදිනා ස්වභාවයටපත් වෙලා ගිහිල්ලා ඒ යම් හේතුවකින් හටගත්ත ඵල ඵල ධර්මයක් ඒ ඵලය නැවත නූපදිනා ස්වභාවයට නිරෝධයටපත් වෙච්ච අවස්ථාවක තියෙන දෙයක් තමයි අපි මනසින් තියෙනවා කියලා හිතාගෙන මනසින් අපි අල්ලගෙන හැමතිස්සෙම අපි සැප විඳින්නේ. නමුත් අපි සැප විඳින්නේ ඇත්තටම නැති දෙයක් නැවත නැවත කල්පනා කර කර. එන්නේ රත් වීම තමයි අපි හැමතිස්සෙම තියෙන්නේ. එතකොට අපි හැමතිස්සෙම සැප විඳින්නේ කොහොමද? හේතුවකින් හටගෙන පැවතිලා නැති වෙලා ගිහපු ඵල ධර්මයක් නැවත නොපවත්නා ස්වභාවයට පත්වෙච්ච දෙයක් අපි උපාදාන කරගෙන තියෙනවා කියලා හිතාගෙන අල්ලගෙන අපි විඳින සැපයක් තමයි තියෙන්නේ. ඒ අල්ලා ගැනීම තුළ නිරෝධ ස්වභාවයටපත් වෙච්ච ඵල ධර්මයක් අපි තුළ අපේ හිත එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. ඇලීම ගැටීම තුළ අපේ මනසේ කුසල අකුසල සංස්කාර ධර්මයන් සකස් වෙනවා. ඒ කුසල අකුසල සංස්කාර ධර්මයන් සකස් වීම තුළ නැවත නැවත භවයක උපදින ශක්තිය හිතේ මතුවෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ මෙන්න මේ ඇත්ත తත්වයේ තේරුම් ගන්නට කියලා. ඇත්ත తත්වයේ තේරුම් ගැනීම තුළ අපි දන්නවා අපි යමක් කල්පනා කරනවා නම් ඊයේ සිදුවෙච්ච දෙයක් ගැන කල්පනා කරනවා නම් අපි දන්නවා ඇත්තට මේ සිදුවෙච්ච දේ ඉවර වෙලා ගියා. නමුත් මම දැන් කරන්නේ මේ දේ නැවත නැවත සිතමින් කල්පනා කරන එක පමණයි කියලා මේ විදිහට තමන්ගේ හිතේ අකුසල සංස්කාර පහළ වෙන තමන්ගේ හිතේ අධික ද්වේෂය පහළ වෙන යම් යම් අරමුණු තියෙනවා නම් එයා මේ ප්‍රතිපදාව තේරුම් අරන් වහ වහාම මේවා කල්පනා කරලා වැඩක් නැහැ. මේ හැම දෙයක්ම මගේ මනසට දුක දෙන, මගේ සසර ගමනේ දුක සලසන දේවා පමණයි කියලා ඒවෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. ඊළඟට එයා තේරුම් ගන්නවා නිතරම මනස දැන් කල්පනා කරන දේවල් තුල තමන්ට සැනසෙල්ල පියනවනම් අනුන්ට සැනසෙල්ල උදාපත් කරනවනම් කුසල සංස්කාර සකස් වෙන දේවල් නැවත නැවත මනසිකාර කරමින් තමන්ගේ ජීවිතයේ යුතුයකම් වගකීම් ඉටු කරමින් තමන් යා යුතු මාර්ගයේ තේරුම් අරගෙන අන්නේ පැත්තට ඉඩ දෙන්න පටන් ගන්නවා. ඒ ඉඩ දෙනකොට කුසල සංස්කාර හිතේ පහළ වෙනවා. ඒ පහළ වෙනකොට එයා දකිනවා ඒ සකස් වෙන ඒවයි හේතුවේ තියෙන අනාගත ඵලය දකිනවා. අනාගත ඵලයට මොකද වෙන්නේ? ඒවයි සැප විපාක Tamanට මතු මතු සංසාරයේදී සැප විපාක සකස් වෙනවා. ඒ සකස් වීම තුළ Taman බොහෝම ඡන්දයක්, චිත්තයක්, වීරියක්, වීමංසාවක් හිතේ වැඩෙනවා. ඒ යහගුණ පැත්ත දියුණු කරගන්නට. ඒ දියුණු කරගන්නකොට Tamanට බොහොම සැනසෙල්ල, බොහොම සතුටෙන් ඒ පැත්ත දියුණු කරගන්නට පුළුවන්. ඒක නිසා අපේ මනසේ තියෙන මේ දුක්ඛ සත්‍ය පිළිබඳ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ එකයි. මේ දුක නිවා ගන්න තමයි අපි යන්නේ. එතකොට පින්වත්නි අපිට නිර්වාණ ධාතුවෙන් දුක නිවා ගන්න යන ගමනේදී එක සැරේට අපිට මේ නිවන් දකින්නට බෑ. එහෙනම් අපි ඉස්කෝලේ මොන්ඩිසෝරි ඉඳලා විශ්වවිද්‍යාලය දක්වාමත් ඊට වයසට යනකනුත් අත්දැකීම් ගන්නට වාගේ අපි මේක මේ ජීවිතයේ ටික ටික ටික ටික හිත සනසවන හිත නිවා ගන්න මේ දහම අපි පුරුදු කරගන්නට ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා දුන්නේ අපේ මුළු ජීවිතයකට සම්බන්ධ වෙන්න එකම මාර්ගය මොකද්ද මධ්‍යම ප්‍රතිපදාව. ඒ මධ්‍යම ප්‍රතිපදාව තුළ අපේ ජීවිතය යොමු කර ගැනීම තුළින් අපි ටික ටික ටික ටික නිවනට ලං වෙන කෙනෙක්, අපි සැනසෙන කෙනෙක්, හිතේ තියෙන දුක ගොඩාක් ගෙවි යන කෙනෙක්, සසර ගමනේ සැනසෙන කෙනෙක්, අපායට නොවැටෙන කෙනෙක් නිවන දක්වාම තමන් ඒකායන මාර්ගය තුල ගමන් කරන කෙනෙක් බවට පත් වෙනවා. අතර පින්වත්නි අපි කල්පනා කරලා බලන්නට ඕනේ අපි නිවනින් මෙහා අපිට තියෙන සැනසෙල්ල මොකක්ද කියලා. නිරෝධ සත්‍ය අවබෝධ කරගැනීමෙන් මෙහා නිර්වාණ ධාතු අවබෝධ කරගැනීමෙන් මෙහා මනසට තියෙන සැනසෙල්ල මොකක්ද පින්වත්නි කල්පනා කරලා බලන්න. අපේ මේ ජීවිතයක් අපි හිතමු අවුරුදු 50 60 20ක් මේ විදිහට ගෙවි ගෙවි ගියා. ඒ ගෙවිච්ච ජීවිතය තුළ අපි ඇස් දෙකෙන් යම් යම් ලස්සන දේවල් දැක්කා. ඒ දැකපු දේවල් නැවත නැවත සිහිපත් කරනකොට ඒ දැකපු දේ නැවත ඕන වෙනවා අපිට හොයාගෙන යන්න ඕන වෙනවා හිතට සතුටක් නෙමෙයි ඉතුරු වෙන්නේ දුකක් ඊළඟ දේ තමයි අපේ කනෙන් යම් යම් හොඳ ශබ්ද ඇහුවා ඒ හැම දෙයක්ම මතක් වෙනකොට නැවත ඒක ආසාවක් පහළ වෙනවා ඒවා ළඟා කර ගැනීමට ඒ වගේ තමයි දිවට රස විඳපු දේවල් මේ විදිහට හැම දෙයක්ම අපි බලනකොට ඒවා නැවත ලබාගෙන සතුට වීමක් මිසක් නැවත නැවත මනසින් කල්පනා කරලා සතුටු වීමකට අපිට යන්න බැහැනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ එකයි පෙන්වුවේ අපි හොඳ දෙයක් කරලා අනුන්ට යහපතක් සැලසලා යුතුයකමක් ඉටු කරලා දරුවන්ට සැලකලා අපිට මේ විදිහේ දෙයක් අපි කරගෙන තිබුණා නම් ඒ දේවල් අපිට නැවත නැවත මතක් කරලා සතුටු වෙන්නට පුළුවන්. ඒ සතුට නැවත නැවත මනසේ දියුණු කරගන්නට පුළුවන්. ඒක තමයි අපිට ඉතුරු වෙන දේ. අන්නේ ඉතුරු වෙන දේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ අපේ මෙලව ජීවිතයේ සැනසෙන්නත්, පරලොව සැනසෙන්නත්, නිවන් දක්නා තුරාවට අපේ ගමන ඒකායන මාර්ගය තුල ගමන් කරගන්නත් අපිට ශක්තිය වශයෙන් පෙන්වලා දුන්නේ ඒකයි. ඒතර මේ මාර්ගය තුල යද්දී අපේ හිත වටන්නට හිතේ තියෙන හොඳ ගතිය නැති කරන්නට යම් යම් අකුසල ධර්මයන්, ක්ලේශ ධර්මයන් එන්නට පුළුවන්. මෙන්න මේ ක්ලේශ ධර්මයන්ට තමයි ප්‍රඥාව නැමැති ආයුධයෙන් පහර දීලා ඒක විනාශ කරලා දාන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. කොහොමද ප්‍රඥාව නැමැති ආයුධය කියන්නේ පින්වත්නි? අපි කල්පනා කරලා බලමු අපිට දැන් මේ ඉන්නේ විපාක වෘතයකයි. එතකොට කම්ම වට්ට විපාක වට්ට කෙලේශ වට්ට කියලා වෘත තුනක් ධර්මයේ සඳහන් වෙනවා විපාක වට්ටයක තමයි අපි දැන් මේ ඉන්නේ පෙර සංසාරේ කරගත්ත කුසල විපාක වටේක අපි දැන් මේ මිනිසෙක් වශයෙන් ඉපදලා ඉන්නවා. ඒ වගේ තමයි කම්ම වටේ කියන්නේ සංසාරේ කරගත්තා වූ කුසල අකුසල කර්ම අපේ කර්ම වටේ වෙනම ශක්තියින් වශයෙන් අපිට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේ කෙලෙස් වටේ කියන්නේ අපේ හිතේ අනුශය වශයෙන් තියෙනවා පරිඋත්තාන වශයෙන් වීතිකම වශයෙන් අපේ හිතේ පහළ වෙන ක්ලේශ ධර්මයන් පවතින ක්ලේශ ධර්මයන්ට තමයි ක්ලේශ වටේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නේ එකක් වෙනස් කරන්න සියල්ල වෙනස් වෙලා යනවා කියන එකයි. මොකද වෙනස් කරන්න ඕන එක චිත්ත නියාමයට අනුව හිත හිත පවතින පිළිවෙල තේරුම් අරන් ඒ ඒ හිතේ පවතින ධර්ම තේරුම් අරන් ඒ ධර්ම කියන්නේ හිතේ පවතින ක්ලේශ ධර්මයන් තේරුම් අරන් අන්න ඒවා විනාශ වෙන වැඩපිළිවෙලට ඒවා දුර්වල වෙන වැඩපිළිවෙලට අතුල අපි කටයුතු කරගත්තොත් ක්ලේශ වටය අපිට ප්‍රහාණ කර දාන්න පුළුවන් ක්ලේශ වටය ප්‍රහීන කර දැමීම තුලින් කම් වටයෙන් අපිට එන බලපෑම දුර්වල වෙලා කම් වටේ සම්බන්ධතාවය අපිට නැති වෙනවා ඒ කියන්නේ පින්වත්නි අපි උදාහරණයක් අරන් අරන් බැලුවොත් අපි හිතමු අපිට සංසාර ගමනේදී අපි මව්පියන්ට දුක් දීලා මව්පියන්ට කරදර කරලා අපේ අපාය ආදී තැන්වල ඉඳලා නැවත අපිට අපරාපරිය වශයෙන් සසර ඉඩ ලැබුණු තැනකදී විපාක දෙන්න තියෙන ශක්තිය තියෙනවා. ඒ ශක්තිය දැන් මේ භවයේදීත් විපාකයේ පිණිස සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ ශක්තිය විපාක දෙන්නට දැන් බලනවා බලනවා. නමුත් අපේ ජීවිතය තුළ ඒ අම්මා තාත්තගේ අගුණ හිතන අම්මා තාත්තට කරදර කරන හිත පහළ වුණොත් අන්න අර අර පෙර සංසාරේ කරගත්ත කර්ම ශක්තිය අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නට පුළුවන්. ඒ සම්බන්ධ වීම තුළ අපේ දිගෙන් දිගට දිගෙන් දිගට අපි අපායට යන පැත්තට අපේ ජීවිතය යනවා. ඒක නිසා අපි කල්පනා කරලා බලන්නට ඕනේ යම් විදියකින් අපි නිවැරදි අපිට මව්පිය දොස් කියනවා නම් අපි කල්පනා කරලා බලන්නට ඕනේ දැන් මේ වෙලාවේදී මම බොහෝම හිත පරිස්සම් කරගන්නට ඕනේ. මේ වෙලාවේදී දැන් මට පෙර සංසාරේ කර්මයක් දැන් සම්බන්ධ වෙන්නයි එන්නේ. මේ විදිහට මම මේ අගුණ නොසීතිය යුතු අයගේ අගුණ කල්පනා කරමින් මේ විදිහට කටයුතු කරනකොට ඒකේ මගේ හිතේ පවතින කෙලෙස් ස්වභාවයක් ඒ ක්ලේශ ස්වභාවය දිගින් දිගට පැවතුනොත් ඒ එවැනි ක්ලේශයක් තුලින් සසර කරපු කර්මයක් අපිට මට දැන් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක නිසා වහාම මම අම්මා ළඟට ගිහිල්ලා තාත්තා ළඟට ගිහිල්ලා කකුල් දෙක අල්ලලා වැඳලා සමාව ගන්න ඕනේ. අම්මේ තාත්තේ මං විශ්වාසයේ මේ විදිය වැඩ වැරදක් කරන්නේ නැහැ කියලා ඒ සමාවර ගත්තාම ඒක එතන ප්‍රහාණය කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපිට ඒ විදියට අම්මා තාත්තගේ අගුණ හිතලා අපි කටයුතු කරොත් අර කර්මයේ බලපවත් බල නිතරම බලන්නේ ඒ විපාක දෙන්න අවස්ථාවක් විපාක දෙන්න අවස්ථාවට සුදුසු වෙන්නේ අපේ හිතේ ඒ කර්මයට සම්බන්ධ වෙන්න පුළුවන් ක්ලේශයක් ක්‍රියාත්මක වුණොත් ඒක නිසා ඒ ක්ලේශය ක්‍රියාත්මක කරන්න අපි තුලින් බැරි නම් අපිට බොහෝම හිතවත් කල්යාණ මිත්‍රයෙක් අම්මා කෙනෙක් වැඩිහිටියෙක් සහෝදරයෙක් කවුරු හරි කෙනෙක් ඒ ඒ විදියට ක්‍රියාත්මක වෙලා එයාගේ අගුණ දකින පිළිවෙලට අපේ හිතපත් වෙනකොට අර කර්මයේ අරය ඇතහැරලා දාලා අපිට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා අපි දිගින් දිගට ගිහිල්ලා මොකද කරන්නේ? ඒකට උපකාරක සේරම අපිට එකතු වෙනවා. තව කෙනෙක් කියනවා අර අජාසත් රජතුමාට වුණා වගේ ආනන්තරීය කර්මයක්ම කරගෙන අපායට යන තැනටම අර කර්මය ඇවිල්ලා බලවත් වෙලා යනවා. නමුත් අපි ඒව තේරුම් අරගෙන අපේ හිතේ කුසල පාක්ෂික ධර්ම දියුණු වෙන හැටියට අපි කරපු දේවල් නැවත නැවත හොඳ දේවල් නැවත නැවත හිතමින් අපි කටයුතු කරනකොට නරක දෙයක් වුණත් අපි ඒව හිත කම්පා කරගන්නේ නැතුව ඒවයි අපි අදිෂ්ඨානශීලීව මම මේ ජීවිතයේ මේ තාක් හොඳ දේවල් කරගත්තා ඒ කරගපු හොඳ බලයෙන් මේ සියලුම වාගේ වැරදි දොස් දුරු කරගන්න ශක්තිය ලැබේවා කියලා අදිෂ්ඨාන පිහිටවගෙන ඉදිරියට යනකොට අර සියලු දේවල් සියලු කරගත්ත නරක දේවල් දුර්වල වෙලා යනවා කරගන්න හොඳ දේ බලවත් වෙනවා බලවත් වෙනකොට අපේ හිත ටිකින් ටික ටිකින් ටික ආලෝකයෙන් ආලෝකයට යන හිතක් බවට පත් වෙනවා එතකොට පින්වත් මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ විදිහට යම් ක්ලේශ ධර්මයන් ඇවිල්ලා අපේ හිතේ තියෙන හොඳ ගතිය විනාශ කරන්නට එනවනම් අන්න ප්‍රඥාව නැමැති ආයුධයෙන් ඒ ක්ලේශ ධර්මයන්ට පහර දෙන්න කියලා. ප්‍රඥාව ඒකයි මේ බුද්ධ ශාසනයේම ප්‍රඥාවන්තයට ගෝචර ශාසනයක් කියන්නේ. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන හැමතිස්සෙම අපේ හිතේ පවතින ස්වභාවය තේරුම් අරන් ඒ ස්වභාවය ඕලාරික කෙලෙස් ස්වභාවයක් නම් අපි ඒව ඈත් කරගන්න ප්‍රතිපදාව අපි නිරන්තරයෙන්ම කල්පනා කරලා බලන්න ඕන. ඒ ප්‍රතිපදාව තව තව දියුණු වෙන ආකාරයක් තමයි බුදුරජාණන් වහන්සේ ලෞකික සම්මාදිට්ඨිය වශයෙන් අපිට පෙන්වලා දුන්නේ. අපේ මේ ගෙවෙන ජීවිතයක් තුළින් අපේ සීලය දවසින් දවස දවසින් දවස ශක්තිමත් වෙන ආකාරය අපි තේරුම් ගන්නට ඕන. එතකොට අපේ දාන පාරමිතාව අපි ශක්තිමත් වෙන ආකාරය තේරුම් ගන්නට ඕන. කොහොමද ඒක තේරුම් ගන්නේ? බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා අත්තිවික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගය උපදිවේපක්ඛා කියලා. මහණෙනි හොඳ දර්ශනයක් තියෙනවා දැකීමක් තියෙනවා ආශ්‍රයන් සහිතයි. මතුමත් ඒ සැපේ පිණිස හේතු වෙනවා සැපෑති තැනක ඉපදීම පිණිස හේතු වෙනවා. හැබැයි ඉපදීම නිවන් පතාගෙන දිගට යනවනම් නිවන දක්වා මෙයා ඒකායන මාර්ගය තුල යන කෙනෙක් බවට පත් වෙනවා. කොහොමද ඒක අපි දකින්නේ? අපේ මේ ජීවිතයක් තුළින් අපි යම් යම් දේවල් උදේ පාන්දර නැකිට වෙලේ ඉඳලා රාත්‍රී යාම දක්වාම යම් යම් දේවල් අපි කරනවා. ඒ කරන හැම දෙයක්ම අපි ආර්ය ශ්‍රාණික මාර්ගයේ මාර්ගාංග වැඩෙන ආකාරය අවබෝධ කරගනිමින් අපේ ජීවිතයේ කටයුතු කරොත් අපේ හිතේ තියෙනවා අපේ හිතට දුක් උපදවන විෂ බීජ තුනක් පළවෙනි වශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්වලා දීපු. ඒ විෂ බීජ තුන අපි නැති කරගන්නට උත්සාහ කරන්න ඕන. පළවෙනි එක තමයි සක්කාය දිට්ඨිය. ඊළඟට සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන මේ තුන තමයි සසර ගමනේ ඕලාරික කර්ම රැස් කරලා අපි අපායට දාන්න තියෙන විෂ බීජ තුනක්. ඉතින් මේ විස බීජ තුන අපි දිගට දිගට සසරේ පුරුදු කරා. අපි මේ භවයකත් පුරුදු කරනවා. අපි හිතමු අම්මා කෙනෙක් දරුවා හැදුවොත් හැමදේම කරන්නේ මගේ දරුවා කියලා හිතලා. මගේ දරුවාට කියලා හැමදේම කරනවා. මගේ දරුවා වෙනුවෙන් කියලා මහන්සි වෙනවා. එහෙම මහන්සි වෙලා උගන්නලා සේරම කරලා එහෙම කරලා පින්වත්නි අන්තිම කාලය වෙනකොට සමහර විටේ දරුවෝ නෑ ඈතට ගිහිල්ලා. එහෙම වෙනකොට සමහරට මේ අම්මා තාත්තා එක තැන ඉන්න පුළුවන්, කවුරුවත් සලකන්නේ නැතුව ඉන්න පුළුවන්, බලන්නේ නැතුව ඉන්න පුළුවන්. එහෙම වුණාම අර අම්මට තාත්තට පුදුමාකාර द्वේෂයක් හිතේ පහළ වෙන්න ගන්නවා මෙච්චර කාලය මෙච්චර උපකාර මං කරලා මගේ කෙන කිසිම කෙනෙක් මල් ළඟ නැහැ කියලා. එහෙම වුණාම ඒ Tamanගේ කල්යාණ මිත්‍රයොත් එක්ක द्वේෂය පහළ කරගෙන ගැටිලා අච්චර හොඳ විදියට ජීවත් වෙච්ච අම්මා තාත්තා දෙන්න කොහෙද යන්නේ? පෙරේත ලෝකයක හරි කොහේ හරි මහා දුර්ගති තැනක ගිහිල්ලා උපදිනවා අන්තිම වෙලාවේ පරාජයටපත් වෙනවා බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති කියලා මොන ලෝක ධර්මයේ ආවත් හිත කම්පා කරගන්නේ නැතුව Taman ඉදිරියට යන වැඩපිළිවෙල තමයි පෙන්වුවේ එතකොට කොහොමද මම මගේ කියන එක අපි ටික ටික දුරු කරමින් තුනේ කරමින් අපි ඉදිරියට යන්නේ අපි දරුවට සලකනකොට අම්මා කෙනෙක් කල්පනා කරොත් මේ දරුවට සැලකීම නිසා තමන්ගේ අධ්‍යාත්මය තුළ දියුණු වෙන ගුණ සම්පත්තියේ තේරුම් අරගෙන දරුවට සැලකුවොත් මගේ දරුවට කරනවා කියන එක තුලින් නෙමෙයි අම්මා උදව් කරන්නේ දරුවට සැලකීම තුලින් තමන් තුළ දියුණු වෙන ආර්ය ශ්‍රාණික මාර්ගයේ අංග එක්ක තේරුම් ගන්නවා එක්ක තමන්ගේ සිල්වත්කම දිනු වෙන ආකාරය තේරුම් ගන්නවා තමන්ගේ ಗುಣධර්ම දිනු වෙන ආකාරය තේරුම් අරගෙන දරුවන්ට උදව් කරනවා ගෙදර දොර වැඩ කරනවා ස්වාමපුරුෂයාට උපකාර කරනවා සමාජීය කටයුතු කරනවා ඒ හැම දෙයක් කිරීම නිසා මොකද සිද්ධ වෙන්නේ තමන්ගේ අධ්‍යාත්මය දිනු වෙනවා අපි හිතමු උදාහරණයක් වශයෙන් හිතලා බැලුවොත් දරුවන්ට උපකාර කිරීම නිසා අම්මා කෙනෙක් දරුවෙකුට උදව් කරනකොට ඒ අම්මා ඒ වෙලාවේ ප්‍රාණඝාතයෙන් අයින් වෙලා, අදින්නාදානෙන් ඈත් වෙලා, කාම මිත්‍යාචාරයෙන් ඈත් වෙලා මේ වෙනකොට සම්මා කම්මන්ත කියන ආරෂ්ඨායක මාර්ගයේ මාර්ගාංගයේ අම්මගේ හද సంతානය තුල දිනු වෙනවා දරුවට උදව් කරන නිසා ඒ සම්මා කම්මන්තයේ කියන මාර්ගාංගයේ ලෞකික ප්‍රතිපදාවෙන් දිනු වෙන ආකාරය දැක දැක දැක දැක දරුවට උදව් කරනකොට දරුවන්ගේ කටයුතු කරනකොට ඒ අම්මට මගේ කියන එක නෙමෙයි දිනු වෙන්නේ ධර්මයයි එතන දකින්නේ මගේ කියන එක මායාවක් ධර්මයයි තමයි ඇත්ත එතකොට අපි මායාවක් තමයි හැමතිස්සෙම දකින්නේ දහම දකින්නේ නැහැ සංසාර ගමනේත් ඔය මායාවටම අපි රැවටිලා හිටියා ඇත්තක් අපි දැක්කේ නෑ. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්වුවේ අපිට ඇත්ත දකින්න කියලා. ඒ ඇත්ත දකින්න දකින්න හිතේ පහළ වෙනවා කුසල සංස්කාර ධර්මියෝ. ඒ ද කුසල සංහිතේ පහළ වෙන කුසල සංස්කාර ධර්මියෝ මතුමත් ඒ තමන්ගේ තනසෙල්ල පිණිස සැපේ පිණිස ශක්තියක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමේ තමන් හිත නීවරණ ධර්මයන්ගෙන් ඈත් වෙලා යනවා. බෝධිපාක්ෂික ධර්ම දියුණු වෙනවා. ඒ දියුණු වෙන ශක්තිය කවුරු උපකාර කරගෙනද දියුණු කරගත්තේ? දරුව වෙනුවෙන් වෙහෙස වෙලා දුක් මහන්සි වෙලා තමන්ගේ ජීවිතයේ ගෙවි ගිහිලා තමයි ඒ සේරම උපදව ගත්තේ. නමුත් මම මගේ කියන එක විතරක් කල්පනා කරොත් මම මගේ කියන එක අපිට පිටට එන්නේ නැහැ. එතනින් අපි දකින්න දෙයක් නැහැ. එතන නිකන් සංඥා මුලාවක් පමණයි අපිට තියෙන්නේ. මේ විදිහට පින්වන්නේ අපි හැමතැනම කටයුතු කරත් තමන්ගේ දෙමව්පියන්ට උදව් කරත් මගේ අම්මා තාත්තා කියන එක නෙමෙයි අම්මා තාත්තට උපකාර කිරීම තුළ තමන් තුළ දියුණු වෙන ಗುಣධර්ම තමන් තේරුම් ගන්නට ඕන. අම්මට උදව් කරන්න කරන්න සම්මා කම්මන්තේ දියුණු වෙනවනේ. අම්මා වෙනුවෙන් හොඳ කතා කරලා මෛත්‍රියෙන් බලනකොට මේ විදිහට කතා කරනකොට සම්මා වාචා කියන මාර්ගාංගය දිනු වෙනවා. Taman හොඳ ජීවිකාවෙන් කටයුතු කරලා ඒ කටයුතු කරන සම්මා ආජීවය දිනු වෙනවා. ඒ කියන්නේ ආරෂ්ඨායනික මාර්ගයේ සීල ශික්ෂාවයි. සීල ශික්ෂාව Taman කෙරුම් ගන්න ඕන මේ හැම දෙයක් කිරීම තුළින්ම Tamanගේ සිල්වත්කම දිනු වෙනවා. මගේ සීලය පිරිසිඳෙනවා කියන එක තේරුම් අරන් අම්මට උදව් කරන්න ඕන. මගේ සීලය පිරිසිඳුන තව තව මේවා මේවා කරන්ට කරන්ට දරුව වෙනුවෙන් දුක් විඳින්න විඳින්න මගේ සිල්වත්කම දිනු වෙනවා කියන එක තේරුම් අරන් දරුව වෙනුවෙන් උදව් කරනකොට වෙහෙස මාංශලා වැඩ කරනකොට තමන්ගේ හිත තියෙන්නේ මගේ දරුවා කියන එක තුල නෙමෙයි විශාල කුසල ධර්මයක් තුළ තියෙන්නේ. එතකොට ඒ කුසල කුසලය නිසා ලොකු ප්‍රීතියක් Tamange හිතට මතුවෙන්න ගන්නවා. Tamanගේ නිවැරදිකම හැම තැනකින්ම දියුණු වෙන ආකාරය දකිනවා. එතකොට ඒ ප්‍රීතිය නිසා ලොකු සැපයක් සුඛයක් හිතට පහළ වෙන්න පටන් ගන්නවා. ඒක කියනවා කුසල ප්‍රීතිය, කුසල සුඛය. එතකොට හිත කාය දෙක සැහැල්ලු වෙනවා, නිරෝගී වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා පස්සද්ධිය කියලා. මේ විදිහට තමන්ගේ ජීවිතයේ ගොඩාක් ගුණ ධර්ම දියුණු වෙන පැත්ත වෙන්නේ තමන්ගේ දැකීම නිවැරදි කරගත්තොත්. ඒකයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ අපේ හිතේ තියෙන හොඳ පැත්ත තව තව තේරුම් අරන් ඒ පැත්ත තව තව දියුණු වෙන ආකාරයට අපි කටයුතු කරගන්න කියලා. අන්න එතකොට අර ඕලාරික ක්ලේශ ධර්මයන් අපේ හිතේ ඇවිල්ලා අපිට පැටලිලා දුක් දෙන පැත්ත අපිට ඈත් වෙලා යනවා. මම මගේ කියන එකම පමණක් අපි දැක්කොත් අපිට මේ ජීවිතෙන් අපි ගොඩාක් වැඩ කරනවා. අපි මනසින් කරගන්න කිසිම ශක්තියක් නැහැ. මේ පිංගුතුන් දැකලා ඇති කුඹුරක තන බුදින හරක් රංචුවක් අපි අරන් බැලුවොත් ඒ සත්තු නිවැරදි විදියට තනකොළ කනවා මේ විදියට කටයුතු කරනවා නමුත් ඒ සත්තුන්ට ඒ සත්තුන්ගේ ජීවිතයේ තියෙන නිවැරදිකම ගැන යහපත ගැන හිතන්න කල්පනා කරන්න මානසික ශක්තිය නැහැ කල්පනා කරන්නේ නැහැ කල්පනා නොකරන නිසා තමන්ගේ ජීවිතය තුළින් නැවත යහපත් ශක්තියක් උත්පාදනය වෙන්නේ නැහැ. උත්පාදනය නෙවීම නිසා නැවත යහපත සැලසෙන්නේ නැහැ. ඒක නිසා පින්වත් අපිට එහෙම නෙමෙයි. මිනිසෙක් වෙලා අපි උපදින්නේ මේ තියෙන හැම දෙයක්ම අපිට කල්පනා කරගන්න පුළුවන් අපිට ශක්තිය මනසේ තියෙනවා. ඒ ශක්තිය නැවත නැවත නැවත නැවත දියුණු කර ගැනීම තුළින් අපේ සාංශාරික ගමන සැපවත් කරගැනීමේ අවස්ථාව අපිට තියෙනවා. ඒක අර සත්‍යයකට වෙන කෙනෙකුට නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වෙන්නේ මේ ටිකයි. මේ දැක්ම දියුණු කරගෙන මේ ශක්තිය තව තව දියුණු කරගෙන අපේ ඉදිරි ගමන සාංසාරික ගමන මේ ක්ලේශයන් ටික ටික ප්‍රහාණය කරලා නිවන දක්වාම අපිට යා යුතු ගමනයි අපිට පෙන්වලා දුන්නේ. ඒක නිසා අපි කල්පනා කරලා බලන්න ඕන මේ ක්ලේශ ධර්මයන් විශේෂයෙන් මම මේ සඳහන් කරේ සක්කාදිට්ඨිය කියන දේ. සක්කාය දිට්ඨිය කියන්නේ මම මගේ කියලා තදින් අල්ලගන්න එක. මම මගේ කියලා තදින් අල්ලගත්ත කෙනා හැමතැනම ගැටෙනවා. දරුවොත් මම කියන විදියට ඉන්න ඕන කියලා තද දෘෂ්ටියක ඉන්නවා. එතකොට බිරිඳත් මම කියන විදියට ඉන්න ඕන කියලා තද දෘෂ්ටියක ඉන්නවා. ඒ අනේ විදියට දහම දකින කෙනා ඒ තුල ඒ ඒ හේතුඵල දහමක ස්වභාවයක් තමයි දරුවෙක් කියන්නේ. එතකොට තව ජීවිතයක් කියන්නේ හේතුවකින් සකස් වෙච්ච දෙයක්. ඒක මට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට පුළුවන් දේ තමයි එයාගේ යහපත පිණිස එයාගිට සැනසෙල්ල පිණිස යම්කිසි ශක්තියක් දීලා ඒ ජීවිතය ගොඩ ගන්නට මට පුළුවන්. ඒ ශක්තිය තමයි එයා දෙන්න බලන්නේ. එතකොට අල්ලා ගැනීම ගොඩාක් අඩු වෙනවා. හිතට එන දුක් වේදා ගොඩාක් අඩු වෙනවා. දහම දකින්න කෙනා හිතේ ලොකු සැනසෙල්ලකින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟ දේ තමයි අපි දැන් මේ විදිහේ සඳහන් කරලා බැලුවොත් සක්කාය දිට්ඨිය ඊළඟට විචිකිච්ඡාව කියන දේ, සැකය කියන දේ. අපිට හරිය සැකයක් තියෙනවා ඇත්තට බුදුරජාණන් වහන්සේ හිටියද කියලා සමහරට සැක ඉන්න පුළුවන්, නිවනක් කියනවාද කියලා සැක හිතෙන්න පුළුවන්. මේක මේ විදිහ සකස් වෙන්නේ කොහොමද කියලා සැක හිතෙන්න පුළුවන් විවිධාකාර ලෙස අපි සැක හිතනවා. ඒ සැකය නැති වෙලා යන්නේ දහම Taman තුලින් දකින මාර්ගේ, දහම නොදකින තාක්කල් අපිට සැක හිතෙනවා. මම මගේ කියන එක අපි අල්ලාගෙන ඉන්න තාක්කල් කවදාකවත් අපිට ඇත්තක් දකින්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මම මගේ කියන දේ තුලින් ඈත් වෙලා අපි කරන හැම දෙයකම තියෙන ඇත්ත తත්වය අපි තේරුම් ගත්තොත් එතනදී අපි දහම දැක්ක වෙනවා. ඊළඟ දේ තමයි සීලබ්බත පරාමාස කියන්නේ වැරදි සිල් වෘතයන් තුලින් අපි සැනසෙල්ලක් හොයාගෙන යන එක. වැරදි සිල්වත කියන්නේ පින්වත්නි විවිධාකාර දේවල් තියෙනවා. ආහාරයෙන් පිරිසිදු වීම, එතකොට ඇඳුම් පැළඳුම් නැතුව ජීවත් වීම, විවිධාකාර ලෙස විවිධ වෘත සමාදන් වෙලා විවිධාකාර ලෙස තමන්ගේ හිතේ නිවීමක් හොයන පිරිසක් මේ ලෝකේ ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නපු එක මාර්ගයක් තියෙනවා. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය හැර මේ ලෝකේ හිත නිවා ගන්න ක්‍රමයක් නැහැ. ආර්ය ආර්යෂ්ටාංගික මාර්ගයේ හිතේ වැඩෙන්න වැඩෙන්න ඒ හිත නොපෙරලෙන හිතක් බවට පත් වෙනවා. නොපෙරලෙන්නේ කොහෙද? දුක්ඛ ධර්මයන් ඇවිල්ලා හිතට ස්පර්ශ වුණාට හිත වැටෙන්නේ නැති හිතක් බවට පත් වෙනවා. ඒ වැටෙන්නේ නැතිකම කොහොමද දියුණු කරගන්නේ? අපි හැම තැනකදීම මේ ආරෂ්ඨානික මාර්ගයේ මාර්ගාංග අපේ ජීවිතයේ දියුණු වෙන ආකාරය ටිකක් හරි හිතලා බලන්නට ඕන. ඒ බලනකොට අපිට තේරෙනවා ඇත්තටම මේ දුකෙන් මිදෙන ශක්තිය මේ ජීවිතය තුළිනුත් අපේ දියුණු වෙනවා නේද කියලා. ඒ දියුණු වෙන ආකාරය කොහොමද තේරුම් ගන්නේ? තමන්ගේ සිල්වත්කම දියුණු වෙන ආකාරය දකින්න ඕන. අපි තමන් විශාල ප්‍රභූ නිවසක ඉන්න පුළුවන්. එහෙම නැත්නම් දුප්පත් පැලක ඉන්න පුළුවන්. ප්‍රභූ නිවසේ හිටියත් පැලක හිටියත් පින්වත්නි, මනසට තියෙන දහම සැපේකයි. මොකක්ද ඒ දහම් සැපය? තමන්ගේ සම්මා ආජීවය තුලින් තමන්ට ඇති සැපය. තමන්ට තියෙනවා මම මේ හැම දෙයක්ම මගේ දහඩිය මුගුරු වගුරු වල මම මේ හරිගස්සගත්ත දේවල්. ඒක නිසා ඒ දේවල් තුලින් තමන්ගේ ඒ ඒ සැනසෙල්ල තමන්ගේ හිතට එනවා. ඒක තමයි සම්මා ආජීවය කියන දේ. සම්මා වාචාත් එහෙමයි. එතකොට අම්මා කෙනෙක් මරණාසන්න මොහොතේ අසෝචි ගොඩේ නමුත් අන්තිම මොහොතේ දුක් විඳගෙන හිටියත් දරුවෙක් සැලකුවේ නැති වුණත් ඒ අම්මට දරුවා මතක් වෙනකොට උනත් මතක් වෙන්නේ මගේ දරුවා කියන එක නෙමෙයි. අනේ මේ දරුවා වෙනුවෙන් මං දුක් විඳලා, දරුවෝ යහපත් කරන්න දුක් විඳලා, මං කොයි තරම් බුදුරජාණන් වහන්සේ දේශනා කර ආරෂ්ඨායික මාර්ගය මගේ ජීවිතේ දියුණු කරගත්තද? මේ දරුවෝ නිසා මං සම්මා කම්මන්තේ දියුණු කරගත්තා, සම්මා ආජීවය දියුණු කරගත්තා, සම්මා වාචා දිනු කරගත්තා දිනු කරගෙන සීල ශික්ෂාව දිනු කරගෙන මගේ ජීවිතයේ විශාල සිල්වත් බව මම දිනු කරගත්තා මේව දකිනකොට පින්වත්නි මොකද්ද සිද්ධ වෙන්නේ නිකන් දිනුනා නෙමෙයි මේවා හැම දෙයක්ම දකින්නේ සම්මා දිට්ඨිය පෙරටු කරගෙනයි අපි මේවා දකින්නේ එතකොට සම්මා සතියෙන් තමයි මේවා සිහිපත් කරලා දෙන්නේ සම්මා වායාමයෙන් තමයි අපි මේවා හිතන්නට හිත ඔසවලා තියන්නේ. සම්මා දිට්ඨිය, සම්මා සතිය, සම්මා වායාමය කියන මාර්ගාංග තුනත් එතන දිනු වෙනවා. එතකොට මේ දිනු වෙනකොට පින්වත්නි, එක මාර්ගාංගයක් අපි හිතුවනම් සම්මා කම්මන්තේ මගේ ජීවිතේ පිරිසිදුයි කියලා. අන්න එතනදී අපි එකක් මානසිකාර කරනකොට ඊතුරු ධර්මතා ටික එකට එකතු වෙලා හිතේ වැඩෙන්න පටන් ගන්නවා. එතනදී ලෞකික ආරෂ්ඨායක මාර්ගයේ උපචාර සමාධි අවස්ථාවට අපේ හිතපත් වෙන බොහොම තැම්පත් හිතක් අපිට අපිට බොහොම සැනසෙලිදායක හිතක් අපිට ඇති වෙනවා තමන්ගේ ගෙවි ගිය ජීවිතෙන් අනුන්ට යහපතක් උනා නේද ඒ යහපත මගේම යහපත පිණිස හේතුණා නේද කියන සැනසෙල්ල තමන්ට එන්න ගන්නවා ඒ සැනසෙල්ල එනකොට මොකද සිද්ධ වෙන්නේ එතන සමාධියයි ඒ සමාධි අවස්ථාවේදී එතකොට මාර්ගාංග වැඩෙනවා ඒ සමාධි අවස්ථාවේදීත් තමයි මාර්ගාංග පහක් හයක් වැඩෙන්නේ. ඒක මතුමතේ මාර්ගඵල පිණිස ආනන්තරික සමාධියට උපනිශ්‍රයක් වෙනවා. මෙන්න මේ ශක්තියයි අපි බුද්ධ ශාසනයෙන් ටික ටික දියුණු කරගෙන අපේ අපේ ජීවිතය සනසවා ගන්නට උත්සාහ කරන්නේ. ඒක නිසා තමයි මේ ගාථාවෙන් සඳහන් කරේ ජීතංචරක්කේ අනිවේෂනෝ සියය තනසෙල්ල ඉන්නෙත් නැතුව තව තව දහම දියුණු කරලා තමන්ගේ ජීවිතය ඉදිරියට රැගෙන යන්නට කියලා. එතකොට ඒ දහම ඉදිරියට යන මාර්ගය තුල මෙහෙම අපි කටයුතු කරනවා නම් ජීතංච රක්ඛේ අනිවේෂනෝසියා කියන්නේ ඒකයි. නැවත නැවත නැවත නැවත අපේ හිත තුල තියෙන ක්ලේශ ධර්ම තේරුම් අරන් මේ විදිහට ආරෂ්ඨායක මාර්ගයේ වැඩෙන ආකාරයේ තේරුම් අරන් ජීවිතයෙන් සැනසෙල්ල මතුවෙන ආකාරයේ තේරුම් අරන් අපි කටයුතු කරනකොට අපි මේ ජීවිතයේ සේරම යුතුයකම් ඉටු කරගන්න අපිට ශක්තිය සැලසෙනවා යුතුයකම් ඉටු කරා කියලා ඒකට බරක් පීඩාවක් අපිට සැලසෙන්නේ නැහැ අපි කැලේට පැනලා ගිහිල්ලා අපි සේරම ඇතෑර දාලා ගිහිල්ලා නිවන් මඟ හොයන්ට අපි යන්නේ නැහැ. අපි බොහෝ දෙනාට උදව් කරලා බොහෝ වැඩ කරලා අපි බොහෝ දෙනෙකුගේ දුකට පිහිට වෙලා අපේ සසර ගමන කොට කරගන්න ප්‍රතිපදාව අපි දිනු කරගන්නවා. ඒතර පින්වත්නි ඇත්ත වශයෙන්ම මේ මාර්ගය අපේ හිතේ දිනු කර ගැනීමෙන් මොකද වෙන්නේ? ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ සේ සම්මා සම්බුද්ධ ශාසනය මේ ලෝකේ දියුණු කරගන්න පවතින්නට අපි අපේ ජීවිතයෙන් අපි පිළිවෙතින් අපි උපකාර කරා වෙනවා. ඒ උපකාර කිරීම තුළින් මොකක්ද වෙන්නේ පින්වත්නි? අපේ ශ්‍රාවකත්වයේ ගුණය අපේ හදසංතානය තුළ දියුණු වෙනවා. ඒ දියුණු වීම තුළින් මොකද වෙන්නේ? ශාස්ත්‍රූන් වහන්සේට තව තවත් අපි ලං වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ ලං වීම තුළින් මොකද වෙන්නේ පින්වත්නි? බුදුරජාණන් වහන්සේගේ හිතේ අදිස්ථානයක් තිබුණේ මේ දුක් විඳින සත්වෝ මේ සසරෙන් එතර කරන්නට ඕන කියලා. එතකොට පින්වත්නි ඒතර වෙන්න ප්‍රතිපදාව තමයි අපි දිනු කරේ අපි මොක කාටද අත දුන්නේ බුදු කෙනෙකුට අපි අත දුන්නා වෙනවා මේ ජීවිතය අපි කාට අත දුන්නා සංසාර ගමනේ අපි කාට අත දුන්නත් බුදුරජාණන් වහන්සේ නමකට අපි ශක්තියක් වෙලා නැහැ ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය මේ ලෝකේ පවතින්නට අපිත් අපි ශක්තියක් වුණා වෙනවා ඒ කල්යාණ මිත්‍රයක් වෙනුවෙන් කරපු ශක්තිය අපිට සසර ගමනේ කිසිම අසත්පුරුෂ ධර්මයකින් නොඇටි ඉදිරියට යන්නට ඒක ශක්තියක් වෙනවා ඒක තමයි නිග්‍රහෝදමිව මාළුතෝ කියන්නේ අමිත්පාණපසහන්ති කියලා සඳහන් වුණේ. ඒ කියන්නේ මහා මුල් ඇති නුගරුකක් හුළඟින් නොසෙල් වෙන්න වාගේ වෙනස් නොවි තමන්ගේ ගමන තමන්ට ඉදිරියට යන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ ශක්තිය තමයි අපි මේ පින්වතුන් මුළු ජීවිතය පුරා දිනු කරගත්තේ. ඒක නිසා අපි මේ ධර්ම දේශනාවේ මේ විදියට අපේ ජීවිතයට පෙළ පිළිවෙතින් පෙළ ගැහිමට අපි අදිෂ්ඨාන පූර්වකව අපි සිතා ගන්න අතරතුරේදී අපි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කර සෑම සියලු දෙනාගේම ඥාතීන්ටත් දෙවියන් සසක ලෝකයාටමත් අපි පින් අනුමෝදන් කරමු මේ පුණ්‍යානුභාව බලෙන් මුළු ලෝකෙටම සිතක් ශාන්තියක් ආශිර්වාදයක් වෙනස හේතු වේවා හැම සියලු දෙනාගේම යහපත් චිත්ත සංකල්පනා බුදුන්පත් වේවා කියලා අපි දෙවියන්ට නාමයෙන් අප පින්නඳුවදන් කරමු. ආකාසට්ඨාච කියන ගාතාව කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨාච පුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච පුම්මට්ටා දේවා නාග මහින්දික් පුඤ්ඤං කං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාද බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත තිරං රක්ඛන්තු තං සදාති මේ පින්බර සන්ධ්‍යාවේ ධර්මානුශාසනාව කෙනාවේ ඇලහැර වකමුණ අතරගල්ලෑව සිතසුව සෙවන ආරණ්‍ය සේනාසනයේ සිටයි අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අතරගල්ලෑව සිතසුව සෙවන ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද බටකොළ කෝලිත ස්වාමීන් වහන්සේ අපේ දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සමග චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු.